ධම්මස්සවන කාලෝ අයං වදන්තා සාදු සාදු නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සබ්බේ සංඛාරා නිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ සමග්ගෝ සුද්ධියා අතු සදා බුද්ධ සම්පන්න පින්වත්නි නිර්වාණ මාර්ගය උපදවා ගැනීම සඳහා කළ යුතු නොකළ යුතු දේ පිළිබඳව සාකච්ඡා කෙරෙන බොහෝ සාක්ෂ්‍ය කරුණු නෙවෙයි ප්‍රායෝගිකව අපි ධර්මාභෝධය සඳහා කුමක් කළ යුතුද කියන එක සාකච්ඡා කෙරෙන ධර්මදේශනා මාලාව තමයි නිවන් මඟ ධර්මදේශනා මාලාව කියලා කියන්නේ. මේ ධර්මදේශනා මාලාවේ අපේ අරමුණු කරන්නෙම අපි අපේ ජීවිතය පිළිබඳ විනිශ්චයක් ඇති කරගන්න මොකක්ද මේ කරන්නේ කියලා ඒ කරන දේවල් වලින් තියෙන අර්ථය විමසලා කළ යුතු දේ නොකළ යුතු දේ විමසා බැලීම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට. ඉන්නත් හැම කෙනෙක්ම දන්නවා මේ ලෝකය නිත්‍ය වශයෙන් නෑ කියලා. වෙනස් වෙනවා කියලා දන්නවා. හැම නිමේෂයකම මේ වෙනස් වීම සිද්ධ වෙමින් තියෙන බව අපිට තේරෙනවා. ඒ වගේම යම් දෙයක් නිත්‍ය වශයෙන් ගත්තොත් එක දිගට තියෙනවා කියන අදහස ඇතුව ජීවත් වුණොත් ඒවා වෙනස් වෙනකොට මහා දුක්ඛ ස්කන්ධයක් ඇති වෙනවා. යමක් වෙනස් වෙනවා නම් යමක් වෙනස් වෙනවා නම් වෙනස් වෙන ස්වභාවය තියෙනවා නම් ඒක එහෙමනම් සතුටට හේතු වෙන දෙයක් නෙවෙයි. කෙනෙක් ඒ වෙනස් වෙන එක සැපයක් නෙවෙයි තුවාලයක් අසනීපයක් තිබ්බම ඒක දිගටම තිබ්බොත් කරදරයක් කියලා ඇත්ත. නමුත් හොඳ තත්ත්වයට උපරිම තත්ත්වයට වෙනස් වුණා නැවත නැවත ඒක පෙරලෙන ස්වභාවය වෙනත් ස්වභාවයකට පත් වෙන විපරිණාම වෙන ස්වභාවය අන්‍ය ස්වභාවයකට පත් වෙන ස්වභාවය තියෙන හින්දා දුක්ඛිතයි. හැමදේම දුකටපත් වෙනවා. දුකටපත් වෙන්න හේතුවක් වෙනවා. ඒ වගේම ඒ සිද්ධ වෙන වෙනස් වීම මේ ලෝකේ තියෙන සිද්ධ වෙන වෙනස් වීම අපිට ඕන විදිහට කරගන්න පුළුවන් නම් අපි හැම වෙලේ වෙනස් කරගන්නේ හොඳ පැත්තට. නේද? එහෙම නැති වයසට යන්නේ නැහැ. හොඳ පැත්තට තමයි වෙනස් කරගන්නේ. දැන් වෙනස් වෙන්නේ හොඳ පැත්තටම කියන්න බෑ. නේද? එහෙනම් මේ ලෝකයේ සිද්ධ වෙන දේවල් මට ඕන විදිහට මට ඕන පැත්තට මම කැමති විදිහට වෙනස් කරගන්න මට පුළුවන් කමක් නැත්තේ නෑ. මේ ලක්ෂණ තුන නැති කිසිවක් මේ ලෝකේ නැහැ. කිසිවක් විතරක් නෙවෙයි මේ ලක්ෂණ තුන නැතුව කිසිදු සිතක් චිත්තක්ෂණයකට වැඩිය තියෙන්නේ නැහැ. උත්පාද චිති බංග කියන තැනින් ඔක්කොම ඉවරයි. හරි. ඊළඟ හිත නැවත හටගන්නේ වෙනස් වෙලාමයි. ඊළඟ හිතේ නැවත හට ගැනීම වෙනස් වෙලාමයි. ඊළඟ හිතේ නැවත හට ගැනීම මට ඕන විදිහට නෙවෙයි. ඒ වෙනස් වීම සිද්ධ වෙන්නේ මට ඕන විදිහට නෙවෙයි. එතකොට එහෙනම් රූප වශයෙන් ගත්තාම මේ වෙනස් වීම ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යනවා චිත්තක්ෂණ 17ක් ඇතුළත. චිත්තක්ෂණයක් කියලා කියන්නේ ඉතාම කුංචි කාලයක්. ඒක තමයි මේ ලෝකයේ තියෙන සියලු සංස්කාරයන්ගේ ස්වභාවය. සියලුම සැකසීම් සංස්කාරයන් කියන්නේ රූප වශයෙන්, වේදනා වශයෙන්, සංඥා වශයෙන්, සංකාර වශයෙන්, විඥාන වශයෙන් කියන පංච උපාදානස්කන්ධයෙන් වශයෙන් ගත්තත් වෙනත් වර්ගීකරණයේ යටතේ ගත්තත් කුමන හෝ මේ ලෝකයේ සකස් වෙන දෙයක් තියෙනවද? ඒ සකස් වෙන හැම දෙයකම ඔන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය තියෙනවා. යමක හැම වෙලෙම වෙනස් වෙන ගතිය තියෙනවා නම් හැම වෙලෙම යමක් වෙනස් වෙනවා නම් ඒ වෙනස් වීම සිද්ධ වෙන්නේ හිතුවක්කාර විදිහට නම් ඒ කියන්නේ මට ඕන විදිහට නෙවෙයි නම් අන්න ඒ වෙනස් වෙන සිද්ධයි වෙනස් වෙන සිද්ධිය සිද්ධ වෙන වස්තුව වැඩපිළිවෙල මගේ කියලා මට අල්ලගන්න පුළුවන්ද නෑ නේද මගේ කියලා මට අල්ලගන්න බෑ අඩුම තරමේ මම කියලා ගන්නවත් පුළුවන්කමක් ඇත්තේ නැහැ. එතකොට අපේ මේ බඹයක් විතර වෙච්ච ශරීරයේ තියෙන මේ තත්වයන් මෙතන තියෙන මේ ක්‍රියාකාරීත්වයත් මමවත් මගේවත් කියලා ගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. අපි ඒ විදිහට අපිට හිතෙනවා. ඒ විදිහට අපිට හිතන මේ මමය මේ මගේ කියලා හිතෙනවා. මම නම් මේ මගේ නම් මේ මට පුළුවන් වෙන්න ඕන නේද මට ඕන හැටියට මේවා කැමති විදිහට පවත්වා ගන්න. එහෙම එකක්වත් නැහැ. මේ ලෝකයේ ඇති වෙන සියලු සංස්කාරයන් විපරිණාම වෙන ස්වභාවයක් අඤ්‍යතා භාවයකට පත් වෙන ස්වභාවයක් තියෙනවා. මේක හැම නිමේෂයකම සිද්ධ වුණාට අපිට ඒක හැම වෙලේම දැනෙනවද ඒ පිළිබඳ හැඟීමක් අපිට තියෙනවද හැම වෙලේම නෑ ලෝභ දේශ මොහ හමුවේ එවැනි හැඟීමක් අපිට තුරු වෙන්නේ නැහැ. ලෝභ දේශ මොහ හමුවේ එවැනි හැඟීමක් අපිට තුරු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ හැඟීම ඒ මේ දැනගන්න දේ වැහිලා යනවා. මෙන්න මේක අපේ තුලින් දැක ගන්න නම් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අපේ තුලින් තේරුම් ගන්න නම් බාහිරට විසිරෙන හිත නොවිසිරී තව තබා ගන්නට කියලා. ඒ කියන්නේ එක ආරම්මණයක මේ හිත පවත්වා ගන්න අපිට පුළුවන්කම තියෙන්න ඕනේ. එක අරමුණක හිත පවත්වා ගත්තොත් අපිට ওই කියන ලක්ෂණය අත්විඳින්න පුළුවන් Tamange තුලින්. මේ කායයට සමවැදිලා, වේදනාවට සමවැදිලා, චිත්තයට සමවැදිලා, ධම්ම කියන ස්වභාවයේ තියෙන මේ චෛතසිකයන්ට සමවැදිලා Tamangeම හිතෙන් Tamangeම සිතෙන් Tamangeම සිත පිරික්සමින් කොයි හරි වෙලාවක මේක අත්දැක ගන්න පුළුවන් වෙන්නේ අපි අවශ්‍ය කරන අපිරිසිදු වෙන ස්වභාවයෙන් අත මිදුණොත්. අකුසලයාගේ ස්වභාවය තමයි ඇත්ත වසන් කරන ගතිය. මෝහය ඇති කරන ගතිය. අකුසලයේ කියන සිතුවිලි මේ චිත්තසංතානයේ ඇති වුණොත් අනිවාර්යයෙන්ම ඇත්ත වහනවා වගේම පාපයට තියෙන බය නැති කරනවා පාපයට තියෙන ලැජ්ජාව නැති කරනවා සහ හිත නොසන්සුන් භාවයට පත් කරනවා. මෝහය, අහිරිකය, අනෝතප්පය, උද්ධච්චය කියන චෛතසික ධර්මයන් හැම අකුසල හිතක් එක්කම මිශ්‍ර වෙලා නැගෙනවා. එහෙනම් ඇත්ත අවබෝධ කරගන්න බැරි මෝහ මූලික මෝහය කියන එක හරියට නිකන් අන්ධකාරයේ තියෙන කාමරයක එළිය පත්තු කරනකොට අඳුර නැති වෙනවා. මම මෙතන ඉඳන් අතෙන්ට තව තැනකට යන්න යනකොට මං කියනවා මම ඉදිරියට යනවා කියලා. ඉදිරියට යෑම කියන ක්‍රියාව එක පැත්තකින් සිද්ධ වෙද්දී තුර අඩු වීම කියන ක්‍රියාව තව පැත්තකින් සිද්ධ වෙනවා. ඒක වෙන් කරන්න පුළුවන්ද? නෑ. එළිය වැටෙනකොට අඳුර නැති වෙනවා කියන එකක් සිද්ධ වෙනවා. එළිය වැටෙනවා කියන එකක් සිද්ධ වෙනවා. ඒක වෙන් කරන්න පුළුවන්ද? බෑ. නේද? ඒ වගේ ලෝභ දේශ මොහ නැගෙන්නෙම ඇත්ත වසන් කරමින් ඇත්ත පසක් කරමි. එහෙනම් කාමචන්ද ව්‍යාපාද තීන විද්ද උද්දත්ත කුක්කුච්ච ආදී අකුසල ධර්මයන් මගේ හිත තුල නැගෙනවා නම් නිවරණ වශයෙන් නැත්නම් වෙනත් නමු අකුසල දහම් මගේ හිතේ මොන හරි කාරණාවක් උඩ මොනියම් හෝ ආකාරයකින් නැගෙනකොට මට මොකද වෙන්නේ? ඇත්ත වැහෙනවා. ඇත්ත වැහෙනවා. එක මොහොතක කියලා නැහැ. එහෙනම් මම ඇත්ත අවබෝධ කරගන්න නම් ඇත්ත තේරුම් ගන්න නම් කිසිදු අකුසලයට මාත්‍රයකවත් වෙනසක් නොදී තියාගන්න පුළුවන්කම තියෙනවද නැද්ද? මගේ හිත ආරක්ෂා කරගන්න වෙනවා. කිසිදු අකුසලයකට මාත්‍රාවක්වත් ඉඩ දෙන්නේ නැතුව ඇත්ත මතු කරගන්නවා. හරිද? ඇත්ත මතු කරගන්න නම් කිසිම අකුසලයකට මාත්‍රාවක්වත් ඉඩ නොදී තියාගන්න ඕනේ. ඒ தත්ත්වන අපි ක්‍රමානුකූලව අපේ సంతානය ගන්න ඕනේ. හරි? මේ ලෝකයේ තියෙනවා ඇති වෙනවා නැති වෙනවා කියලා අපි දැන් කතා කරපු මේ හිතක් කියනකම් මේ බලන්න මේ මොහොතේ මට ඇති වෙන හිත ඊළඟ මොහොතේ වෙන එකක් ඊළඟ මොහොතේ තව එකක් ඊළඟ මොහොතේ තව එකක් ඒක අත්දකින්නවද ඒක තේරෙනව නේද අපිට මේ ෂණයේ ඇති වෙන හිත නේද තාජුට්ටකින් තාජුට්ටකින් තියෙන වෙන එකක් එහෙනම් හිතේ තියෙන ස්වභාවය තමයි හැම හැම වෙලෙම ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා මෙන්න මේ ඇතිවීම නැතිවීම අපිට මේ නාම කොටසේ තියෙන ක්‍රියාකාරීත්වයක් විදිහට දැනෙනවා. නාම කොටසේ කියලා කියන්නේ මේ සිත්ේලියේ දැන් අපි හිතමුකෝ මේක අපි තේරුම් ගන්න ඕන චුට්ටක්. ඇති වෙනවා නැති වෙනවා හිතක්. ඇති වෙනවා නැති වෙනවා හිතක්. මේ මොනවද ඉතුරු කරලාද ඇති වෙන්නේ මොකක් හරි ඉතුරු නොකරමද නැති වෙන්නේ? සිතක් ඇති වෙලා නැති වෙන්නේ මොන හරි ඉතුරු කරලාද එතකොට ඔන්න කෙනෙක් කියයි ඇයි මතක මතක ඉතුරු කරනවද කියලා කියනවා කෙනෙක්. දැන් බලන්න මතකේ ඉතුරු කරනවා කියලා හිතන්නකෝ. පරමාර්ථ ධර්ම වශයෙන් මොනවද තියෙන්නේ? චිත්ත චෛතසික රූප නිබ්බාන. දැන් මෙතන නිර්වාණය තියෙනවද? නැහැ. මෙතන රූපය තියෙනවා රූපයේ මතකය තියෙනවද? නැහැ. නේද? අපේ රූපේ මතකය නැහැ. එහෙනම් ඉතින් මලමිණි එකක් තියෙනවා. මලමිණියක් මැරිච්ච ගමන් නේද? මිනිහෙක් මැරිච්ච ගමන් සියලු රූප ටික එතන තියෙනවා. හැබැයි මතකය නැහැ. චිත්තය කියන එක උත්පාද ප්‍රතිභංග කියන තැනින් ඉවරයි. එහෙනම් චිත්තේ මතකය නැහැ. දැන් ඉතුරුනේ මොකද්ද? චෛතසිකය කියන එකයි. චෛතසිකේ ඇති වෙලා නැති වෙලා යනවා හිතත් එක්කම ඇති වෙලා හිතත් එක්කම නැති වෙලා යන ධර්මතාවයක් කියලා කියලා තියෙනවා චෛතසිකය කියන්නේ. ඒතර හිතත් එක්කම ඇති වෙලා හිතත් එක්කම නැති වෙන හිත ගන්න අරමුණම ගන්න අන්නේ ලක්ෂණේ තියෙනවා චෛතසිකයත් ඒත් එක්කම ඉවරයි. ඒකවල මතකය කියන එක තියෙන්නේ කොහෙද? ඒක පරමාර්ථ ධර්ම වලට අහු වෙන්නේ නැති එකක්ද? නේද? ඒකයි අපි හැමදාම කියන්නේ අපි පරමාර්ථ ධර්ම කියලා ඉගෙන ගන්නවා අපේ ජීවිතයට ඒක ගලපන්නේ නැතුව. මතකය කියන එක මොකක්ද? යමක් නැවත ඇති වෙන්න පරණ ඒකට හේතු වෙන පරණ දේවල් එතන තියෙන්නම ඕන. යමක් නැවත ඇති වෙන්න පරණ හේතු වින්දා වර්තමානයේමක් ඇති වෙන්න පුළුවන් ද බැයිද? මේ අපි පරිසම්පාදයට අනුව හිතලා බැලුවොත් අතීත හේතු හේතු වෙලා වර්තමාන ඵල ඇති වෙන වෙලාවලුත් තියෙනවා. වර්තමානයේ හේතුවයි ඵලයයි දෙකම ප්‍රකට වෙන අවස්ථා තියෙනවා. හේතුවයි ඵලය දෙකම එකට එන වෙලාවලුත් තියෙනවා. නැත්නම් අතීත හේතුින්ද වර්තමානයේ ඵලය ඇති වෙන ස්වභාවයනුත් තියෙනවා. මේ බලන්න අතීත හේතුින්ද ඵලය ඇති වෙන දෙයක් අපි සාමාන්‍ය ලෝකයේ තියෙන දෙයක් ගමු. අපි හිතමු බොන්චයටයක් අපි පළ කරා කියලා. නැත්නම් පොල් ගෙඩියක් පළ කරා කියලා හිතන්න. පොල් ගෙඩියක් පළ කරා නම් මේ පොල් ගෙඩිය පොල් පැලේ බවට පත් වෙනකොට පොල් ගෙඩිය තියෙනවා. පොල් පැලේ දක්වාපත් වෙලා අඩි 5ක් විතර උස යනකොට හිටවපු පොල් ගෙඩිය තියෙනවා. නෑ. දැන් ගහ පීදෙනවා. හැදෙන්නේ දෙල්ද? නෑ, පොල්ම හැදෙන්නේ. නේද? මේ පොල් හැදෙන්න අතීතයේ අර හිටවපු පොල් ගෙඩිය හේතුවක් වුණාද නැද්ද? නේද? එතකොට දැන් මේ පොල් ගෙඩියේ තිබ්බ තැනක්වත් තරකුණක්වත් තියෙනවද? ඒ වගේ මගේ ඇති වෙලා නැති වෙලා ගිය සිතුවිලි ඇති වෙලා නැති වෙලා ගිය සිතුවිලි හේතු වෙලා එකතු වෙලා නැවත මේ වර්තමාන සිතුවිල්ල හදනවා අතීතයේ මගේ ඇති වෙලා නැති වෙලා ගිය සිතුවිලි හේතු වෙලා එකතු වෙලා වර්තමානයේ නැවත මේ සිතුවිල්ල හදනවා පිළිගන්නවද නේද ඒ කියන්නේ අතීතය කොහේවත්වත් සිතුවිලි වශයෙන් අපේ ගබඩා වෙලා එකතු වෙලා නැහැ හේතු වෙනවා විතරයි වෛද්‍යවරුත් ඒ පිළිබඳව නිවැරදි මතයක් ඉදිරිපත් කරනවා මේ මේ මොලේ මේ මේ කොටසේ මේ මේ දේවල් tempස්ත තියනවාය කියලා. ඒ කියන්නේ ඒ ඒ කොටස හේතු වෙනවා ඒ ඒ කොටස හේතු වෙනවා අපිට ඒ ඒ මතකයන් අවදි කරවා ගැනීමට ඒ ඒ මතකයන් කියන්නේ අතීතයේ නැවත ආවර්ජනය වෙන්න අතීතයේ හේතු වෙන්න මේ මේ කොටස් මේ මොලේ මේ මේ කොටස් හේතු වෙනවා අන්න ඒකින්ද හරියට නිකන් මේ වගේ. වාහනයක එන්ජිම කියන්නේ වාහනේ නෙවෙයි. හැබැයි එන්ජිම නැත්තම් වාහනයක ක්‍රියාකාරීත්වයක් ඇත්තේ නැහැ. අන්න ඒ වගේ. යමක් හේතුණා කියලා ඒක සම්පූර්ණයෙන්ම ඒකෙම කොටසක් ඒකේ තැම්පත් වෙලා තියෙනවා කියලා ගන්න පුළුවන්කමක් නැහැ. දැන් එහෙනම් අපේ හිතක් හැම වෙලේම ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා වගේ මේ මොහොතේ හිතෙන දේ ඇති වෙනවා නැති වෙනවා ඊළඟ මොහොත වෙනකොට වෙන එකක් ඊළඟ මොහොත වෙනකොට වෙන එකක් ඊළඟ මොහොත වෙනකොට වෙන එකක් නමුත් මේ ඔක්කොම අතීතයේම ඒ කියන්නේ මේ වර්තමානයේ ඇති වෙලා නැති වෙලාම ගියා. නමුත් ඒ ඇති වෙලා නැති වෙලා ගිය ඒවා හේතු වෙලා එකතු වෙලා හේතු වෙලා එකතු වෙලා නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙතන සකස් වෙනවා. මෙන්න මේ නාම ක්‍රියාකාරීත්වය වගේම මේ රූප ක්‍රියාකාරීත්වයත් ඒ වගේමයි මේ මොහොතේ තියෙන රූපේ නෙවෙයි ඊළඟ මොහොතේ ඊළඟ මොහොතේ තියෙන රූපේ නෙවෙයි ඊළඟ මොහොතේ ඊළඟ මොහොතේ තියෙන එක නෙවෙයි හේතු ප්‍රත්‍යයන්ව ඒක වෙනස් වේ වෙනස් වේ වෙනස් වේ නැවත නැවත හැදෙනවා. හැබැයි හැදෙන්නේ ඉස්සලා තිබ්බ එකට යම් කිසි ආකාරයක සමානකමක් සහිතවයි. යම් කිසි ආකාරයක සමානකමක් සහිතවයි නැවත නැවත ඒක සකස් වෙන්නේ. එතකොට බලන්න මේ විදිහට මට මගේ පාලනයකින් තොරව මගේ කැමැත්තකින් තොරව මගේ අවශ්‍යතාවයකින් තොරව මේ වැඩ පිළිවෙල ගලාගෙන යනවා නේද? දැන් කියනවා හාමුදුරු බණ කියන්නේ අතීතයේ මම මගේ සිතුවිලි પરම්පරාවේ මේ කියන ධර්මයට අදාළ ධර්ම කරුණු මම අතීතයේ මෙනෙහි කරලා නොතිබ්බා නම් මට මං මෙතන බණ කියයිද ඊළඟට ධර්මයක් දේශනා කරලා බුදුජානන් වහන්සේගේ ශාසනයෙහි බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට ජීවත් වෙන්න ඕනේ කියලා අතීතයේ බුදුජානන් වහන්සේ දේශනා කරලා තියෙන දේවල් මගේ කන නොඇකෙන්න මම මෙතන බණ කියයිද? ඒ කරුණාවක් මෛත්‍රියක් නැත්තම් කියයිද? ආ. එහෙනම් අතීතයේ ඇති වෙලා නැති වෙලා ගිය ඒ සිතුවිලි හේතු වෙලා සිද්ධ වෙන සිද්ධියක් තමයි මේ ධර්ම දේශනාව කියලා කියන්නේ. හරි? එහෙම නැතුව මේක කවුරුවත් හිතලා එකපාරටම කරන එකක් නෙවෙයි. ඒවා පරණ ඒවා නැතුව මේ වෙලාවේ මේ නිර්මාණය සිද්ධ වෙන්නේ නැහැ. පරණ ඒවා නැතුව මේ වෙලාවේ මේ නිර්මාණය සිද්ධ වෙන්නෙම සිද්ධ වෙන්නෙම නැහැ. හරි? එහෙනම් ලෝකයේ තියෙන සියලු සංස්කාරයන් හේතු නිසා හට ගන්නවද නැද්ද? සංස්කාරයන් කියන්නේ සකස් වෙන දේවල්. ඒ වගේම ලෝකයේ තියෙන සියලු සංස්කාරයන් නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. මෙන්න ඊළඟ ලෝකයේ තියෙන සියලු සංස්කාරයන් අනිත්‍ය ස්වභාවයේ තියෙන හින්දා මනුස්සයාට සැප පිණිස පවතිනවාද දුක් පිණිස පවතිනවාද? දුක් පිණිස පවතිනවා. ඊළඟට ලෝකයේ තියෙන සියලුම සංස්කාරයන් මට ඕන විදිහට නෙවෙයි ඒක ලෝක නීතියක් තියෙනවා ලෝක නීතියක් කියලා කවුරුත් පනෝපේ ගන්න නෙවෙයි මේ ලෝකයේ සකස් වෙන විදිහක් තියෙනවා මේ පැත්තට උලන් ගහුවොත් මේ පැත්තට යනවා මේ පැත්තට උලන් ගහුවොත් මේ පැත්තට යනවා නේද ඒ උලන් එන්නේ පිටරතුව එහෙනම් ඒවා මට ඕන හැටියට නවත්තන්නවත් පවත්වන්නවත් අඩුම ගන්න පුළුවන්කම තියෙනවා මේක තේරුම් කරන්න මම අහන්නම් ලිපේ ගින්දර වැඩි කරලා තියෙනවා අපි අපේ නිවසේ ලිපේ ගින්දර වැඩි කරලා තියෙනවා. ඔක අය අහන්න දෙයක් හම්බුනනේ නේද? ගින්දර වැඩි කරලා මම කියනවා නෑ. කවදාකවත් මේ අතු ගින්දර වැඩි කරලා නෑ. වැඩි කරලා තියෙන්නේ මොනවද? දර නේද? දරණම් දාලා තියෙනවා, පුලන්නම් ගහලා තියෙනවා, අලුණම් අයින් වෙන්න බිබලා තියෙනවා. එතකොට ගින්දර වැඩි වෙනවා. මට ගින්දර වැඩි කරන්න බෑ. හරිද? අන්න ඒ වගේ මේ ශරීරයේ තියෙන යථාභූත ස්වરૂපය මේ පරිසරයේ තියෙන යථාභූත ස්වરૂපය පිළිබඳව අපි නුවණින් විමසලා දැනගන්න ඕනේ ඔන්න ඔය විදිහට. නුවණින් විමසලා දැනගන්න ඕනේ මේකේ තියෙන తত্ত্বය මේක මට ඕන හැටියට වෙන්නේ නැහැ. හේතුල් ඇති වුණොත් වෙනවා හේතු නැතුනොත් වෙන්නේ නැහැ. එහෙනම් ඒක ආත්මද අනාත්මද? අනාත්මයි. දැන් ඔය තුන දන්නවනේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තත්ත්වයන් තේරුම් ගියොත් හරියටම එයා නිවන් දකිනවා. ඇයි? ඇයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක හරියට තේරුම් ගත්තොත් නිවන් දකින්නේ? මේ ලෝකේ එයාට ඇලෙන්න තැන නෑ. ලෝකය අනිත්‍ය නම් ලෝකය දුකයි නම් ලෝකය අනාත්මයි නම් Tamanට හරියටම වැටහුණොත් Tamanට මේ ක්‍රියාකාරීත්වය පිළිබඳව හරියටම වැටහුනොත් ආය ලෝභ දේශ මොහ උපදින්නේ නෑ. ලෝභ දේශ මොහ උපදින්නේ නෑ. මේකේ තියෙන මේ සත්‍ය ස්වභාවය අපි හරියට දැක්කොත් ආය කවදාකවත් ලෝභ දේශ මොහ උපදින්නේ නෑ. උපදින ස්වභාවයම නැතිලා දැක්කොත් නැතිලා යනවා. ඒ ඒ කියන්නේ ඒක Taman තුලින් තේරුම් ගත්තොත් නැතිලා යනවා. උදාහරණයක් විදිහට අපේ ගෙදරක ඉන්න කෙනෙක් අතුරුදහන් වෙනවා කියලා හිතන හදිස්සියක්. දැන් එයා හොයාගන්න නැහැ. කවුරු කියන අහවල් තැන මලමිණියක් තියෙනවා කියලා. දැන් අපි ලහි ලහි ලහි ලහි යනවා. එයා ඇවිල්ලා මට කිව්වා ඔයාලා ගෙදර එක්කෙනා වගේ තමයි අහවල් තැන මලමිණියක් තියෙනවා කියලා. දැන් මට සිතුවිලි જાති දෙකක් එනවා. මොනවද මේ සිතුවිලි જાති දෙක? එකක් තමයි මෙයා මැරිලා ඇති, එකක් තමයි මෙයා මැරිලා නැතිව ඇති. එකක් තමයි මෙයා මැරිලා ඇති, අනිත් එක තමයි මෙයා මැරිලා නැතිව ඇති කියලා. එතකොට මේන සිතුවිලි જાති දෙකෙන් මම දැන් යනවා ඔන්න අන්තිමට මේ යුත ශරීරයේ තියෙන තැනට. දැන් අපි තුමු මුනි මතර දාලා ඉන්නවා. ඒත් මට හිතෙනවා මෙයා වෙන්න ඇති නොවෙන්න ඇති කියලා. අන්තිමට මම කොයිලා හැරි මේක අනිත් පැත්ත හරවලා බලනවා. බලනකොට මේ මූණ දකින්නකොට මම අඳුර ගන්න මේ අපේ කෙනා තමයි කියලා. අන්න ඒ අඳුනගත්තේ එක හිතකින්ද හිත වේදයකින්ද? නැත්නම් හිත ගොඩකින්ද? නෑ අන්තිමටම තේරුම් ගත්තේ හිත ගොඩක උදව්වෙන් එනඳගේ හිටිය පාට පරණ වෙච්ච දේවල් ඒ කියන්නේ පරණ යාගේ ස්වභාවයන් ඒ ඔක්කොම පරණ සිතුවිලි ඒ ඔක්කොම හේතු වෙලා එක හිතකින් මම එක ෂණයක මම මේ අපේ නිවසේ කෙනා තමයි කියලා හඳුනාගත්තා. දැකගත්තා. මෙන්න මේ හඳුනා ගැනීම සිද්ධ වුණාද අන්න ඒ හඳුනා ගැනීමේ සිත පහළ වුණාද අන්න ඒකට පස්සේ කිසිම එක සිතක්වත් මෙයා ජීවතුන් අතර ඉන්නවා කියන සිතුවිල්ලක් අපිට එනවාද? බලෙන්වත් අවර 30ක් නැද කියලා කියනවා. අර මැරෙලා නැහැ කියලා හිතන්න. කියන්නේ හිතන්න කියන්නේ. නේද? එහෙනම් මගේ හිත නම් එහෙම පුළුවන් වෙන්න ඕනේ. මගේ හිත නම් මට ඕනේ දේ හිතවන්න පුළුවන් වෙන්න ඕනේ. නෑ ඒක සිද්ධ වෙන්නේ නෑ. ඇයි ඒ? අපි ස්ථිර වශයෙන්ම දැනගත්තේ ඉඳලා. ආංගයේ දැක ගන්නවා වාගේ මේ නාම රූප પરම්පරාව මගේ මේ සිද්ධ වෙන ක්‍රියාවලිය අනුන්ගේ සිද්ධ වෙන ක්‍රියාවලිය මෙතන නාම પરම්පරාවක් රූප પરම්පරාවක් තියෙනවා මේ ශරීරය ආශ්‍රය කරගෙන අන්න ඒ තියෙන නාම රූප પરම්පරාව ඒ නාම රූප પરම්පරාවේ තියෙන සත්‍ය ස්වභාවය මගේ හිතෙන්ම මම දැකගත්තොත් ඒකේ සත්‍ය ස්වභාවය මේ ශරීරයේ තියෙන සත්‍ය ස්වභාවය වේදනාවන්හි තියෙන සත්‍ය ස්වභාවය චිත්තයේ තියෙන සත්‍ය ස්වභාවය ධර්මයන් වල තියෙන සත්‍ය ස්වභාවය අපේ චිත්තසංතාණයෙන් අපි දැකගත්තොත් ආය කවදාකවත් මේ සංස්කාරයන් විසෙහි ලෝභ දේශ මොහ ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ දරුවෙක්වත් තරහකාරයෙක්වත් ඔක්කොම අහෝසි වෙනවා. එහෙනම් අන්න එතෙන්ට එතෙන්ට මේක දැක ගැනීම සඳහා වූ වැඩපිළිවෙල තමයි අපි හැකියක්මනින් ආරම්භ කරන්න හැකියක්මනින් ආරම්භ කරගන්න ඕනේ. මොකද මේකේ මේක අපි හරියට තේරුම් ගන්න ඕනේ. මේ සඳහා අපේ හිත අපිට මේ ලැබිලා තියෙන හිත ක්‍රමානුකූලව ටික ටික ටික ටික ටික ටික ටික ටික ටික ටික බාහිර පරිසරයට තියෙන මේ අවධානයෙන් අඩු කරන්න ඕනේ. අඩු කරලා අඩු කරලා අඩු කරලා අඩු කරලා මොකද කරන්න ඕනේ? එක තැනකට මේ හිත එක අරමුණකට එක තැනකට කිව්වේ එක අරමුණක් ගත වෙන විදිහට මේ හිත සකස් කරගන්න ඕනේ. සකස් කරගන්න අතරවාරයේදී කිසිදු අකුසලයකට වටෙන් පිටින් එන්න දෙන්නේ නැතුව තියාගන්න ඕනේ. එතකොට අපිට කොයි වෙලාවෙ හරි අය අලුත් අකුසලයක් આવත් ඇත්ත වෙනවා. ඒ පිළිකා ජනකේ අකුසලයේ කියන පිළිකා ජනකේ මේක සකස් වෙන්න දෙන්නේ නැතුව මොකද කරන්න ඕනේ නිවැරදිව මේ ඇතුළේ තේරුම් ගැනීම සඳහා වෙන වැඩපිළිවෙලට වැඩපිළිවෙලේ මම යෙදලා ඉන්න ඕනේ. ඒක එක දිගට වෙන්න ඕනේ. කිසිදු තැනකදී අපිරිසුදු භාවයටපත් වෙන්නේ නැතුව. එතකොට අපිට අපේ තුලින් අපිව දැක ගන්න පුළුවන්කම ලැබෙනවා. හොඳයි. එහෙනම් ඉතින් ඒක කරන්න. එහෙනම් ඉතින් ඒක කරන්න කිව්වා තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මෙතෙන්ට මම ළඟා වෙන්නේ කොහොමද? අපි අහලා තියෙනවා නව මහා විදර්ශනාවන් ගැන. මේ නව මහා විදර්ශනාවන් වලට ඉස්සෙල්ලා පූර්ව වශයෙන් අපි ඇති කරගත යුතු ඥානයන් තියෙනවා. ඒකෙන් එක ප්‍රධාන මූලික දැනුමක් තමයි නාම රූප පරිච්ඡේද ඥානය. ඒ කියන්නේ මේ අපේ මේ තියෙන සම්පූර්ණ ශරීරය සහ නාම කොටස රූප කොටස සහ නාම කොටස කියන දෙක අපි හැම වෙලේම එකක් කොට ඝණයක් කොට සංතතියක් කොට දැකගෙන තියෙනවා මේ වෙනකොට අපි දන්නවා ඒක එක දිගට යන එක දිගට පවතින දෙයක් කියලා නාම රූප પરම්පරාවක් කියන එක එක දිගට පවතින දෙයක් කියලා අපි මේ වෙනකොට අපිට තේරෙන විදිය. මෙන්න මේ එක දිගට පවතින සංතතියක් කියලා කියන එක බෙදා ගැනීම සඳහා මේ පිළිබඳ අවධානය යොමු කරගන්න ඕනේ. ඒ අවධානය යොමු කරලා බාහිර පරිසරයට සීලයෙන් තමන්ගේ ඉන්ද්‍රිය සංවරය ඇති කරගනිමින් ආහාරයේ මාත්‍රණතාවය ඇති කරගනිමින් ප්‍රමාණිකූලව අකණ්ඩව අසිද්ධව අකල්මාසව බුද්ධිස්තව විඤ්ඤුප්පසත්වාදී වශයෙන් රැකපු සීලය අමාරුවෙන් හදකපු සීලයෙන් තමන්ගේ ඇතුලෙන් එන මහා වේග ත්‍යාගශීලී භාවයෙන් ජීවත් වෙනකොට දානමය පුණ්‍ය කර්මයන් ධර්ම දානමය පුණ්‍ය කර්මයන් ඒ දරන්නේ බොහෝම ත්‍යාගශීලී සිත් වලින් බොහෝ දේ අතහැරලා වාසය කරපු ඇත්තන් ඉක්මනට මේ හිත එකතු වෙනවා. හරි? සමතේ වඩනායට ඉක්මනට මේ හිත එකතු වෙනවා. විදර්ශනා වඩනවා නම් ඒ ඇත්තන් එකතු වෙනවා. අන්න එහෙම හොඳින් හිත එකඟ කරගෙන මොකද අපි කරන්න ඕනේ? තමන්ගේ ශරීරයට සමවැදිලා මිහි මිහි වැඩපිළිවෙල ක්‍රියාකාරීත්වය හිමීතරේ හඳුනා ගන්නවා. හරිද මොකෙන්ද හඳුනගන්නේ තමන්ගේම හිතෙන් තමන්ගේම හිතෙන්ම තමයි තමන් මේක හඳුනගන්නේ එතකොට තමන්ගේම හිතෙන් හඳුනා ගන්නා වූ මේ ස්වභාවය ඒ හඳුනා ගන්න තමන්ගේ හිත ඒකාග්‍රභාවයකට පත් වෙන්න ඕන අරකට සමවැදිනා ඒකේ තියෙන අත්‍යත්‍ය හොයාගන්න. ඒ සඳහා අපි මොකද කරන්න ඕනේ? මේක පුරුදු පුහුණු කරන්න ඕනේ කර්මණකට එන්න. දැනට අපි සීලය ගැන, ඉන්දිය සංවරය ගැන ආදී වශයෙන් කතා කරා. ඒවා එක දිගට පුහුණු කරන්නේ නැතුව මේ ළමන උස්සට උඩට එන්න නැහැ. කිජුව කෑමේ නොයෙකුත් දැඩි ලෝභයෙන් වාසය කිරීමෙන් භාභෝග සම්පත් කෙරෙහි ඇලීමෙන් දැඩිව ඇලීමෙන් ඒ වගේම දැකීමේ ආසාවේ අඩුවක් නැතුව ඇසීමේ ආසාව අඩුවක් නැතුව අල්ලාප සල්ලාපේ යෙදීමෙන් සිටින අවස්ථාවන් පිළිබඳව දැඩි ලෝභයකින් වාසය කරනකොට අපිට මේ වගේ එවැනි එවැනි තත්ත්වයන් යටතේ වාසය කරනකොට අපිට මේවා ඉස්සරහට ගන්න පුළුවන් කමක් නැත්තේ. ඉතින් ඒ වයින් සංවර වෙලා ප්‍රාතිමොක්ෂ සංවර සීලයෙන්, ඉන්ද්‍රිය සංවර සීලයෙන්, ආජීව පාරිශුද්ධ සීලයෙන් ආදී වශයෙන් හොඳට හැම පැත්තෙන්ම සංවර වෙලා මොකද කරන්න ඕනේ? තමන්ගේ භාවනාව ඉදිරියට වර්ධනය කරගෙන යන්න භාවනා නියෝගයේ විදිහට ගුරුවරයෙක්ගේ උපදෙස් ඇතුව අන්න එහෙම උපදෙස් ඇතුව භාවනා කරගෙන යනකොට මොකද වෙන්න ඕනේ යම් කලකදී ඇතිවීම නැතිවීම ප්‍රකටව පේන මේවා පස්සේ සාකච්ඡා කරනවා Tamanට ප්‍රකටව අත්දකින්න පුළුවන්කමක් ලැබෙනවා මේ නාම රූප પરම්පරාව ඉතලා හඳුනා ගන්නවා නිකන් නිකම්ම නෙවෙයි භාවනාව ආරම්භ කරන්නේ මේකේ තියෙන මේ නාම රූප පරිච්ඡේද කරගන්නවා කියලා කියන්නේ මෙන්න නාම කොටස මේකට අයිතියක් නැති රූප කොටසක් මේ පැත්තේ තියෙනවා. මේකට අයිතියක් නැති නාම කොටසක් මේ පැත්තේ තියෙනවා කියලා Tamanටම දැක ගන්න පුළුවන්. අන්න එහෙම දැකගෙන දැන් ඔක අහනකොට තේරුම් ගත්තනේ නේද? මෙතන චිත්ත පරම්පරාවක් තියෙනවා, කාය පරම්පරාවක් තියෙනවා කියලා. මේ ඇති කරගත්ත සිහියට ප්‍රතිවිරුද්ධ සිහියක් කිසිම විදියකින් කොයි දුක් කවර කලකවත් නැගෙන්නේ නැති විදිහට අපේ හිත පවතින්න ඕන. නැත්නම් මොකද වෙන්නේ? අපේ සිදු නේද? නාම රූප પરම්පරාවට හිත සමවද්දගෙන ඒකාග්‍රතාවයකින් මේ නාම પરම්පරාවේ තියනා වූ ඇති වෙන නැති වෙන ස්වභාවය රූප પરම්පරාවේ තිබෙනා වූ ඇති වෙන නැති වෙන ස්වභාවය අත්දකිමින් වාසය කරන්න ඕනේ. අන්න ඒ කාලයේදී ඒ භාවනාන යෝගීව ඉන්න ඒ කාලයේදී ඇති වෙනවා නැති වෙනවා කියන දෙයට ප්‍රතිවිරුද්ධ කිසිම සිතුවිල්ලකින් මට බාධාවක් නැති වෙන්න ඕනේ. කිසිම සිතුවිල්ලකින් මට බාධාවක් නැති වෙන්න ඕනේ. ආන්ගේ ගානට අපි අර කියනවා උදයව්‍ය ඥානයටපත් වුණා කියලා. දැන් බිඳි බිඳි බිඳි බිඳි යන නාම රූප પરම්පරාවේ අර බෙදාවෙන් කර ගැනීම විතරක් කරගෙන ඒ ඥාණයටපත් වුණා නම් අපි කියනවා නාම රූප පරිච්ඡේද ඥානය පහළ වුණා කියලා. එතකොට එහෙම නාම රූප පරිච්ඡේද කරගත්තට පස්සේ වීර්ය වර්ධනය කරලා කරලා කරලා කරලා කරලා මොකද වෙන්නේ ඊළඟ පියවරට ඊළඟ පියවරට යන්න ඕනේ නාම රූප පරිච්ඡේද කරගත්තට පස්සේ තමන් බොහොම සිහියෙන් බොහොම නුවණින් බොහොම වීර්යයෙන් වර්ධනය කරලා මේ ඇති කරගත්ත බෙදාගත්ත දේ නාම රූප වශයෙන් බෙදාගත්ත දේ තුලින් අපිට පුළුවන් වෙන්න ඕනේ උද්‍යව්‍ය කියන්නේ ඇතිවීමේ නැතිවීම ඇතිවීම නැතිවීම කියන හැඟීමට එන්න මේ ලෝකේ හැම දෙයක්ම ඇති වෙනවා නැති වෙනවා කියන හැඟීමට එන්න පුළුවන්කම තියෙන්න ඕනේ. හරිද? මේ හැඟීමට එන්න ඉස්සෙල්ලා තමයි අපි අර කතා කරපු පටිච්චසමුපාද ධර්මය උණ වෙන්නේ. දැන් මගේ මේ නාම කොටස නැත්නම් මේ සිත් කොටස වේගෙන් වේගෙන් ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා. මේ කායික කොටසත් ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා. මේවාට හේතු තියෙන්න ඕනද නැද්ද? හේතු නැතුවද එහෙම සිද්ධ වෙන්නේ? අන්න දැන් අපි මේ වර්තමානයේ උපදින සිතුවිල්ලත් හේතු තියෙන්න ඕනේ කියලා දැනගන්න ඕනේ. ඒ වගේම වර්තමානයේ ඇති වෙන කයත් හේතු ඇතුව සකස් වෙන්නේ කියලා දැනගන්න ඕනේ. එතකොට අන්න ඒ හේතු දැන ගැනීම ඒ හේතු දැනගත්තට පස්සේ මේ සිත පහළ වෙන්නේ මෙන්න මේ මේ දේවල් හින්දා අතීතයේ වෙන්න මේ දේවල් වල හින්දා මට දැන් මෙන්න මේ වගේ මේ වගේ සිතක් පහළ වෙනවා කියලා හැම වෙලේම දැනෙන්න පටන් ගන්න සිහියකට අපි හරි මේ මේ දේවල් මේ මේ දේවල් සිද්ධ වෙන්නේ මෙන්න මේ දේවල් හින්දා අය කියලා පටිච්ච සමුප්පද්දව පටිච්ච සමුප්පන්නව හැමදේම දැනෙන ස්වභාවයකට අපේ හිත අපි පත් කරගන්න ඕනේ. ඒතකොට කියනවා පච්චේ පරිග්‍රහණාඥය කියලා. පච්චේ පරිග්‍රහණාඥය කියලා කියන්නේ අන්නේ දැනෙන ස්වභාවයකට අපේ හිත පත් කරගත්තාමයි. එතකොට මේ දෙක වෙන් වෙලා තමන්ගේ කය සහ තමන්ගේ සිත සම්පූර්ණයෙන් දෙකක් විදිහට වෙන් වෙලා ඒ ඒ දෙකේ ක්‍රියාකාරීත්වය ගැන අපිට අදහසක් එන්න ඕනේ. ඒක වෙන් වුණා විතර නෙවෙයි. මේ දෙකේ වෙන් වෙච්ච දෙකේ නාම රූප පරිච්ඡේද වෙච්ච දෙකේ ක්‍රියාකාරීත්වය ගැන අපිට අදහසක් එන්න ඕනේ. මෙන්න මේ හේතුව හින්දා මේක ක්‍රියාත්මක වෙන්නේ. මෙන්න මේ හේතුව හින්දා මේක හටගන්නේ. මෙන්න මේ හේතුව හින්දා මේක හටගන්නේ කියලා. ඒ හැඟීමට ප්‍රතිවිරුද්ධ කිසිම හැඟීමක් පුදින්න බෑ. භාවනාවේ දිලන යන කෙනෙකුට ඒකට ප්‍රතිවිරුද්ධ කිසිම හැඟීමක් පටිච්චසමුප්පාද ධර්මයට ප්‍රතිවිරුද්ධ යම් හැඟීමක් ඇති වෙනවා නම් ඒක මිත්‍යා දෘෂ්ටියට වැටෙනවද නැද්ද? ඒක ලෝභයට වැටෙනවද නැද්ද? එහෙනම් ඒක අකුසලයට වැටෙනවද නැද්ද? එහෙනම් අකුසලයට වැටෙනවා අකුසලයට වැටෙනවා කියලා කියන්නේ ලෝභ දේශ මොහයට වැටෙනවා ඒ කියන්නේ අපි තා සාමාන්‍ය පැත්තට ආතර පත් වෙනවා ඒ භාවනා කරන යෝගියා හාත්පසින්ම වටකරු වෙච්ච හිතකින් එක දිගට එක දිගට එක දිගට එක දිගට මොන බාධා වටේ පිටින් ආවත් ඒ අරමුණට යා යුතු ඒ අරමුණට යන්න මේ හිත සම්පූර්ණයෙන් මේ කෙලෙස් වලින් මුදවා ගැනීමට පෙර අපි ක්‍රමානුකූලව මේ තියෙන අධික ශබ්දයන් අඩු කරගන්න ඕන අධික ශබ්දයන් අඩු කරලා හිමින් බොහොම තමන්ට ඒවයින් එන බාධාවල් අයින් කරලා බොහොම ක්‍රමානුකූලව හිත ඒ අරමුණ කරා අරගෙන යන්න ඕනේ. හරි? එතකොට මේ යෝගී තැනත්තා තමන්ගේ පැත්තෙන් මෙන්න මේ හේතුන් නිසාවෙන්ම ඇති වෙනවා මේ හේතුන් නිසාවෙන්ම ඇති වෙනවා කියන සිහියෙන්ම හැම නිමේෂයකම වාසය කරන්න ඕනේ. එහෙම නැති අවස්ථාවක් නැති තමයි. එහෙම නැති අවස්ථාවක් ඒ හැඟීම නැති අවස්ථාවක් නැති තරම් වෙන්න ඕනේ ඒ සිහිය පවත්වා ගැනීම. හරි. එහෙමනම් මේක භාවනාවෙන් කරන්න ඕන දෙයක් නෑ. ඔය විදිහටම ඊළඟට එනවා අපිට සම්මර්ෂණ ඥානය කියලා එකක්. මේ විදිහටම මේ ලෝකයේ Tamanට හම්බෙලා තියෙන සියලු සත්වයන් සියලු පුද්ගලයන් මේ සත්ත්ව පුද්ගල සංඥාවෙන් වෙන් වෙලා මහා පරාසයක් යනකම් අපේ ගම ගැන අපේ රට ගැන ඒ වගේම අධ්‍යාත්මිකව බාහිරව දුර තියෙන දේවල් ළඟ තියෙන දේවල් එතකොට ඕලාරික දේවල් සියුම් දේවල් ප්‍රනීත දේවල් හීන දේවල් මේ විදිහට එක එක එක එක එක එක රූපයන් අරගෙන මේ තියෙන தත්ත්වයට යොදවපුවාම Tamanට මේක පටිච්චසම්පන්න සිද්ධ වෙන දෙයක් නැත්තම් මේක හේතුන් අනුව සිද්ධ වෙන දෙයක් කියලා මුළු ලෝකේ වෙනම දැනීමක් එන්න ඕනේ. එතකොට එතකොට ඒක විශාල පරාසයක් පැතිරෙන්න ඕනේ. ඔන්න ඔය විදිහට ඔය කාරණා තුන සම්පූර්ණ කරගෙන ඉදිරියට යන යෝගියෙකුගේ ලෝභ දේශ මොහ ගැන මොකද කියන්නේ? ගොඩක් අඩුයි. මේක කිසිම අකුසලයකට එන්න දෙන්නේ නැතුව ඉස්සරහට අරගෙන යනවා. ඉතින් හිත හොඳට වටකුඩු කරලා ආරක්ෂා කරගෙන වෙන කිසිම බාහිර අකුසල ධර්මයකට ඇතුල් වෙන්න නොදී ආරක්ෂා කරගෙන මේ මානසික தত্ত্বය දා කරගන්න ඕනේ. එතකොට පුළුවන්කමක් තියෙනවා අපිට එතනින් එහාට තියෙන විදර්ශනා ඥාන වලට යන්නේ. ඔය තුන සම්පූර්ණ කරගත්තාම ඉතින් මේ වෙනකන් අනිත්‍ය දුක්ඛ වශයෙන් ඉතින් මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර ඉස්සරහට යන්න ඕනේ. ඒකම අරමුණකින්. එහෙම යන කෙනාට මෙන්න මේ තමන් දැන් අධ්‍යක්ෂක නාම પરම්පරාව කියලා කියන්නේ තමන්ගේ බිඳ බිඳ යන සිත්. අන්න ඒ බිඳ බිඳ යන සිත් වල ඒ තියෙන ඇතිවීම නැතිවීම ප්‍රකටව දැනෙන්න පටන් ගන්නවා. ඇතිවීම නැතිවීම ප්‍රකටව දැනෙන්න පටන් ගන්නවා. ඊළඟට ඒ කයේ නැත්නම් නාම කොටසේ නෙවෙයි අරූපී කොටසේ ඇතිවීම නැතිවීම තමන්ගේ හිතට ප්‍රකටව දැනෙන්න පටන් ගන්නවා. අන්න එතකොට එයාට කියනවා අපි උද්‍යාවෝවේ ඥානය ඇති වුණා කියලා. උද්‍යාවිද්‍ය ඥානය ඇති වුණා කියලා කියනවා. මේ උද්‍යාවේ ඥානය ඇති වෙච්ච යෝගියෙකුට හැම වෙලේම තමන්ගේ අම්මාය, තාත්තාය, සහෝදරයාය, ඥාතියාය, නැත්නම් හිතවත් අය, ඉදමය, වැටය, නැත්නම් දුරකතනය ආදි වශයෙන් මේ තියෙන සියලුම අරමුණු වලින් එන වස්තුන් සියල්ලකම ඒ අරමුණට වැඩියෙන් මෙයාට තියෙන මොකද මෙයා ඇති කරගත්ත නුවණ ඇති කරගත්ත නුවණ මොකද ඇති කරගත්ත නුවණ ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා කියන ඕන. ඇති වෙනවා නැති වෙනවා කියන සිතුවිල්ල නැති මාත්‍රයක්වත් නැති තරමට මේ හැඟීම වර්ධනය වෙලා තියෙනවා නම් අපි කියනවා ඒකට උද්‍යව්‍ය ඥානෙ පහළ හැම එකම ඇතිවීම නැතිවීම හැම එකම ඇතිවීම නැතිවීම ප්‍රකටව දැනෙන්න පටන් ගන්නවා උදාහරණයක් විදිහට කවුරු හරි කෙනෙක් මට බයිනවා හරි මම ඔච්චර කිපෙන්නේ නැහැ මම උතර කලබල වෙන්නේ. නේද ඒක නැති වෙනවා කියන අදහස මගේ ළඟ නැති හින්දා. නේද? ඒක නැති වෙනවා කියන අදහස මගේ ළඟ තියෙනවා නම් මම අර නපුරු වචනෙට නපුරු වචනයකින් සංග්‍රහ කරන්න යන්නේ නැහැ. නපුරු වචනෙන් නපුරු වචනයකින් සංග්‍රහ කරන්න යවෙන්නේ නැහැ අත්‍තරම යන්නේ නැහැ නෙවෙයි. යවෙන්නේ නැහැ මොකද ඔක්කොම නැති වෙලා යන දේවල් කියලා දන්නේ නැහැ. ඔක්කොම නැති වෙලා යන දේවල් කියලා දන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට හිමින් හිමින්තරේ උද්‍යව්‍ය ඥාණයට එන්න ඕනේ උද්‍යව්‍ය ඥාණයට ආපු කෙනෙකුට මේ නාම රූප પરම්පරාවේ ඇතිවීම නැතිවීම අත්දක ගන්න පුළුවන්කම තියෙනවා ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම මේ විදිහට තව ඉස්සරහට තව ඉස්සරහට තව ඉස්සරහට නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත මේ කාරණේ යෙදෙන කෙනෙකුට මොකද වෙන්නේ මේ සියලු සංස්කාරයන්ගේ බිඳි බිඳි යෑම ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ නැතිවීමම ප්‍රකට වෙන්න පටන් ගන්නවා. හරිද? එතකොට මේ නැතිවීම කියන එක දැනට තියෙන එකක්ද නැද්ද අපි ඉස්සෙල්ලා කතා කරා. නාම પરම්පරාව ඇති වෙනවා නැති වෙනවා. රූප પરම්පරාව ඇති වෙනවා නැති වෙනවා කියලා සාකච්ඡා කරා. එහෙනම් ඇතිවීම නැතිවීම දැනට තියෙන එකක්ද නැති එකක්ද? දැනට අපේ ක්‍රියාකාරීත්වය තුළ තියෙන එකක්ද නැත්නම් අපි ළඟ නැති එකක්ද? අපි ළඟ තියෙන එකක් දැනට. එහෙනම් දැන් මේ කරන්න හදන්නේ මොකක්ද? තියෙන දේ තේරුම් ගන්නයි හදන්නේ. මේ වෙනකන් ඒක මට ප්‍රකට වුණේ නෑ මම මම ඒක ප්‍රකට වෙන්න අවශ්‍ය කරන මාර්ගයට අවතීර්ණුනේ නැති හින්දා මෙච්චර කාලයක් මම මොකද කරන්නේ මේක තුල රැඳි රැඳි රැඳි රැඳි රැඳි රැඳි රැඳි රැඳි ඉන්නවා මිසක් මේක තුල රැඳි රැඳි ඉන්නවා මිසක් මේක තේරුම් ගන්නේ තේරුම් ගන්නේ නැහැ එහෙනම් මේක මට මේ වෙනකම් ප්‍රකට වුණේ නැහැ දැන් මේ ඇති කරගත්ත தත්ත්වයට ප්‍රතිවිරුද්ධව කිසිමම කිසි හැඟීම් මාත්‍රයක්වත් මගේ තුල නොදැමිය යුතුයි. ඇති කරගත්ත හැඟීමට ප්‍රතිවිරුද්ධව සිතුවිලි මාත්‍රයක්වත් මගේ ළඟ නොතිබිය යුතුයි නොතිබෙන විදිහට මේක සකස් කරගන්න ඕනේ. ඒ කියන්නේ ආත්පසින්ම ආරක්ෂා කරලා මේ හැම එකම මේ සංස්කාරයන් බිනිබිදී යන බිනිබිදී යන බව අපි තේරුම් ගන්න ඕනේ. තේරුම් ගන්න ඕනේ ඇතුළෙන්ම තේරුම් ගත යුතු තියෙනවා. ඉතින් මේ විදිහට මේකට කියනවා මොකද්ද? බංගානුපස්සනා ඥානය කියලා. දැනට කොහොමද දන්නේ විදි විදි යන ගතිය දැනෙන්නේ නැහැ. නේද? හැම වෙලෙම නැනෙන්න ඕන එක දැනට සතියකට එක සැරයක්. අඩුම තරමේ සතියකට එක සැරයක්. නේද? අඩුම තරමින් මාසයකට සැරයක් මේ මේ බිලිබිලි යන ස්වરૂපය අත්දකින්න ඕන අපි Taman තුලින් තේරුම් ගන්න ඕනේ. ඉතින් මේ විදිහට බංගානුපස්සනා ඥානය ඊට පස්සේ බය උපදවා ගන්න බය සංස්කාරයන්හි ළඟින්ද ඉතාම භයානකයි කියලා ලොකු බයක් උපදිනවා. ඊළඟට මේ සංස්කාරයේ ළඟ ළඟ ගැනීමේ තියෙන භයානකම මොකද පිළිසරණක් ඇත්තේ නෑ කියලා අපිට දැනෙනවා. පිළිකරණක් ඇත්තේ නෑ මේක මේකේ කටයුතු කිරීම මේ බිඳි බිඳි යන බිඳි බිඳි යන දේවල් මම මේ අම්මාය තාතාය සහෝදරයාය ඥාතියාය කියලා අරගෙන අරගෙන මම ඒවා මට සැපයක් ලබා දෙයි මට සුන්දර හැඟීමක් ලබා දෙයි මට ගිහිණි හැඟීමක් ලබා දෙයි හැම වෙලෙම තියෙයි කියලා අරගෙන ඉතින් ඔන්න ඔය ගැනීම නිසා මහා දුක්ඛ ස්කන්ධයක් උපදිනවා ඒ ගැනීම් ඔක්කොම ගැනෙන්නේ නැතුව මේ විදි විදි යන ස්වરૂපයට විතරක් හිත අරමුණු වෙන ගතියට අපිට අපේ ඉන්ද්‍රයන් තුලින් අපේ තියෙන ස්වභාවයන් තුලින් අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. අන්න එහෙම අවබෝධ කර ගැනීමක් තමයි ධර්මය තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ හැම පැත්තකින්ම ආවරණය වෙලා ජීවිතය නිවැරදි කඩේමකට එන්න ඕන ඔය වගේ එතකොට ඔකට කියනවා බය ඉපදෙන සංස්කාරයන් කෙරේ බය ඉපදුනොත් මේ සංස්කාරයන්ගේ ඇලෙන්නේ සංස්කාරයන් තුළ බය ඉපදුනොත් ඇලෙන්නේ නැහැ. ඉතින් ඔය බංගානුපස්සනාව කියනවා. මේ විදිහට නවමහා විදර්ශනාවම අපේ තුලින් ඇති කරගන්න අපේ මේ හිත රැකගන්න ඕනේ. හිත හොඳට හාත්පසින් රැකගෙන මහා ගැඹුරු තත්යකට යන්න ඕනේ. හරිද? ඉතින් එහෙම ගියාම අපිට අන්තිමට නිර්වාණ සාන්තියට ළඟා වෙන්න පුළුවන්කම තියෙනවා. මේ සඳහා නිකම් පුළුවන් නේද? මේ සඳහා දැනට අපි සීලය ගැන කතා කරා. සමාධිය ගැන කතා කරා. මේ අද කතා කරේ වෙනත් පැතිකඩකින් ඔයිට කලින් ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන මුළුදින් වගේ කතා කරා. ආනාපාන සතිය ගැන සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම උදව්පකාරයට අරගෙන අපි මොකද කරන්න ඕනේ? අපේ තුලින් මේ උතුම් ධර්මය දකින විදිහට අපේ චිත්තසංතානය සකස් කරගන්න ඕනේ. අපේ තුලින් අපේ මේ ධර්මය දකින විදිහට අපේ චිත්තසංතානය සකස් කරගන්න ඕනේ. එතකොට අපේ අපිට මේ සඳහා හිත රැක ගැනීම සඳහා තියෙන වැඩ පිළිවෙල සාකච්ඡාවට ගන්න පුළුවන් ඉදිරියේදී. ඉදිරි ධර්ම දේශනාව විශේෂයෙන් සතර කමඨහන සමත හතර කමඨාන ප්‍රබල වර්ධනය කරගන්න ඕනේ. ඒ වගේ ඉදිරි මාර්ගයක් ගැන සාකච්ඡා කරනවා. ඒ මාර්ගය ගැන කතා කර යන වෙලාවේ මේ වගේ තනින් තනින් තනින් තනින් අපි කළ යුත්තේ මොකක්ද කියලා නැවත නැවත උනන්දුවක් තියෙන මතක් කරනවා අපි. ඉතින් අද දවසේ අපි මේ සාකච්ඡා කරේ නිවනෙහි තියෙන වටිනාකම ඒ සඳහා අපි පෙළ ගැහිය යුතු ආකාරය කොච්චරනම් ප්‍රබල ඇතුල් වීම සිද්ධ විය යුතුද කියන එක ගැන. නිකම්ම ඒක තේරුම් ගන්න බෑ. ඒක ප්‍රායෝගික වැඩ පිළිවෙලක් බව. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා අදිෂ්ඨාන කරනවා හැම කෙනෙකුටම තම තමන් තුලින් දැනුණා වූ සියලු පුණ්‍ය ශක්තිය හේතු කොටගෙන මේ ජීවිතයේ සිද්ධ වුණා වූ සියලු පුණ්‍ය ශක්තියන් හේතු කොටගෙන හැමදිනාටම ජාති ජරාදී අනන්ත ප්‍රමාණ දුක් මහා දුක්ඛ ස්කන්ධය අත්මෙතෙන්ද මේ උතුම් ධර්මය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා දුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං සම්මෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති